ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ තෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක වාගීස්වරාචාර්ය උපාධ්‍යාය රාජකීය පඬිත දර්ශන විශාරද ආචාර්ය අග්ගමහා සද්ධම්ම ජෝතික දජ පූජ්‍යපාද වැලමිටියාවේ ශ්‍රී කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ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 දුක්ඛස්ස සුඛං පහනං සුඛාමත්තේය තාලෝකේ අතෝ පෙත්තේය තා සුඛා සුඛා සාමඤ්ඤ තාලෝකේ අතෝ බ්‍රහ්මඤ්ඤ තා සුඛා සුඛං යාව ජරාසීලං සුඛා සද්ධා පතිත්ථිතා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුඛං පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකා කරන්නට යෙදුනේ අපේ බෞද්ධයන්ට හොඳට හුරු පුරුදු ධම්මපදයේ නාග වර්ගයට අයත් ගාථා තුනක්. මේ ගාථා වලින් කියවෙන ප්‍රධාන කරුණු නම් සැප ලබා ගැනීමට අවශ්‍ය කරන කරුණු 12ක්. සැප ලබා ගැනීමට අවශ්‍ය වන කරුණු 12ක් මේ ගාථා තුනෙන් පැහැදිලි වෙනවා. සමාජ ජීවත් වෙන අය නිතරම කල්පනා කරන්නේ සැප ලබන්නයි. දුක් ලබන්න, දුක් විඳින්න, දුකටපත් වෙන්න කවුරුවත් කැමති නැහැ. හැමදෙනාගේම ඕනකම කැමැත්ත සැප ලැබීමමයි. ඒ සැප ලබනවායි කියන කාරණය නොඑක් දෙනා නොඑක් විදිහට තේරුම් අරගෙන අද ක්‍රියාවට පත් කරනවා ප්‍රයෝජනීයට ගන්නවා. අපි බුදුරජාණන් වහන්සේ සැප ලබා ගැනීම සඳහා කුමන කුමන කරුණු මොන මොන විදිහේ காரணා අනුගමනය කළ යුතුද පිළිපැදිය යුතුද කියන මේ කාරණය මේ ලැබෙන ඉඩකඩ ලැබෙන කාල වේලාව අනුව ධම්මපදයේ මේ නාග වර්ගයේ ගාථා තුන තුලින් පැහැදිලි කරලා දෙන්න මා කල්පනා කරමි. මේ ගාථා තුලින් සැප ලැබීමට හේතු වන කරුණු 12ක් පින්නතුනි පැහැදිලි කරලා තියෙනවා. මා ඒ කරුණු 12 නම් වශයෙන් සඳහන් කරලා පස්සේ එකක් එකක් වෙලාවේ හැටියට විස්තර කර දෙන්නයි කල්පනා කරන්නේ බලාපොරොත්තු වෙන්නේ. අත්තම්මි ජාතම්මි සුඛා සහායා තුට්ඨි සුඛායා ඉතරී තරේන පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්හි සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහාන යම්කිසි කලයිත්තක් පැමිණි කල යම්කිසි වැඩක් පැමුණුනහම ඒකට හිතවතුන් සහායකයන් යාළුවන් සහයෝගයේ දක්වනවනම් ඒක සැපතක් ඒ වගේම සුට්ටි සුඛායා ඊතරි තරේන තමන්ට ලැබෙන දෙයින් තමන් සතු දෙයින් සතුටටපත් වෙනවනම් ඒක සැපතක් පුඤ්ඤං සුඛං ජීවිත සංඛයම්මේ ආයුෂ ගෙවිලා මරණයට කිට්ටු වෙනකොට තමන් කළ පින්කම් ගැන සිහිපත් වෙනවා නම් ඒක සැපතක්. සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං සියලුම දුක් නැති කිරීම සැපතක්. ඔය පළවෙනි කරුණු හතර. සුඛං මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. සුඛා සාමඤ්ඤතා ලෝකේ අතෝ ධක්මඤ්ඤතා සුඛා. මව කෙරෙහි දක්වන සැලකිල්ල ආදරය උපස්ථානේ පියා කෙරෙහි දක්වන ආදරයේ සැලකිල්ල උපස්ථානේ පැවිද්දන් කෙරෙහි දක්වන සැලකිල්ල ගෞරවය ඒ වගේම රහතුන් ගැන දක්වන පව් බැහැර කළ උතුමන් පිළිබඳව දක්වන සැලකිල්ල සැපයට හේතු වෙනවා ඔය ඊළඟ කරුණු හතරයි මව කෙරෙහි පියා කෙරෙහි මහණුන් කෙරෙහි රහතුන් කෙරෙහි දක්වන සැලකිල්ල ඊළඟ කරුණු හතර තමයි සුඛං යාව ජරාශීලං ළමා වයසේ ඉඳලා මහලු වීම දක්වා කරපු පින්කම් ළමා කාලේ ඉඳලා වයසට යනතුරු ජරාවට යනතුරු තමන් කරන සිල් රැකීම ඒ කරපු පින්කම් දාන සීල භාවනා වශයෙන් කරන පින්කම් ඔහුට සැප පිණිස හේතු වෙනවා සුඛා සද්ධා පතිත්තිතා තුනුරුවන් ගැන ඇතිවෙන ශ්‍රද්ධාව සැප ඇති කරනවා සුඛෝ පඤ්ඤාය පටිලාභෝ නුවණ ලැබීම සැපයට හේතු වෙනවා. පාපාණං අකරණං සුඛං පව් නොකිරීම සැපයට හේතු වෙනවා. ඔය මේ ගාථා තුනෙන් කියවෙන කරුණු 12 සැප ඇතිවීමට හේතු වෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු මේ එකක් එකක් අරගෙන කොහොමද මේ සැප ඇති වෙන්නේ කියලා. හටයුතු පැමිණුණාම යම් කිසි කාරණයක් Tamand පැමිණුණාම ඒ කාරණයට සහාය වෙන මිත්‍රයන් සැපයට හේතු වෙනවා. අපි දන්නවා අපට මිත්‍රයෝ බොහොම ඉන්නවා. අපේ ලෙඩට දුකට පිහිට වෙන, ණයට තුරහට යමක් ඉල්ලා ගන්න, වැඩට පළට උපකාර කරන, තනි නොතනියට අපිත් එක්ක ජීවත් වෙන ඔය කියන අය අපි මිත්‍රයෝ හැටියට සලකනවා. ඒ වගේම ඔය කියන අවස්ථාවලදී අපට ලැබෙන සහාය අපේ සැනසීම පිණිස අපට හේතු වෙනවා. නමුත් පින්නතුනි මෙතන ඔය කියන කාරණය සැලසීමට හේතු වෙන බව හැබෑව. නමුත් මෙතනදී මේ සහාය වීම කියන එක අපි විශේෂයෙන් සැලකන්නට ඕන. යහපත් වැඩක් පිළිබඳව යහපත් කාරණයක් පිළිබඳව යම් කිසි කෙනෙක් සහාය වෙනවා නම් ඒ වැඩේ සාර්ථක කරගෙන යන්න, ඒ වැඩේ පවත්වාගෙන යන්න, ඒ වැඩේ ආරම්භ කරන්න, අවසාන වෙනතුරු එකට රැඳී හිටින්න යම් කිසි කෙනෙක් සහාය වෙනවා නම් අන්න ඒ සහාය වීම තමයි පින්නතුනි මෙලව පරලොව දෙකේදීම සැප ඇති කරන හිතවත්කම යාලුකම කියලා සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. එතනදී අපිට කල්පනා වෙනවා අපේ මිත්‍රයන් අතර හොඳම මිත්‍රයා කල්යාණ මිත්‍රයයි. කල්යාණ මිත්‍රයාගෙන් ලැබෙන සහාය තමයි පින්නතුනි මෙලවත් පරලොවත් අපට උපකාර පිණිස හේතු වෙන්නේ. මිත්‍රයන් ඇසුරු කරන මිත්‍රයන් සමග ජීවත් වෙන අපි මිත්‍රයන් හොඳට අඳුනගෙන මේ මිත්‍රය ඇසුරු කිරීමෙන් මට සිතක් ශාන්තියක් යහපතක් උදා වෙනවා රැකෙනවා කියන කල්පනාව ඇති කරගන්න ක්‍රියා කරන්න උත්සාහ කරන්නට ඕන. සමහර අය ඔවුන්ගේ ඕනෑපාකම් ඉටු කරගන්න ඔවුන් කරන අකට යුතුකම් වලට සහසම්බන්ධ කරගන්න මිත්‍රකම් පවත්වන අය කොච්චරවත් ඉන්නවා. නමුත් මෙතන සහාය වීම කටයුතු පැමිණි කල කළ යුතු දේවල් පැමිණුනහම නොකළ යුතු දේවලුත් තියෙනවා. කළ යුතු දේවල් පැමිණුනහම කළ යුතු දේවල් කරන්න උපකාර වෙන පුද්ගලයා සපතක් හැටියට අපේ බුදුහාමුදුරුව සඳහන් කරනවා. හොඳ වැඩවල මිනිස්සු යොදවලා හොඳ වැඩවල මිනිස්සු යෙදවීමෙන් යහපත් වැඩ කරන්න සැලැස්වීමෙන් ඔහුට සමාජයටත් රටටත් ඔහුගේ මෙලව දියුණුවටත් පරලෝ දියුණුවටත් උපකාර පිණිස යම්කිසි පුද්ගලයෙක් කටයුතු කරනවා නම් අන්න ඒ පුද්ගලයා තමයි සහායකයා ඒ පුද්ගලයාගෙන් තමයි සැප ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙන්නේ. තුට්ටි සුඛායා ඊතරී තරේන. ඒ වගේම තමන් සන්තක දෙයින් සතුටු වෙනවා නම් සතුටු වෙන්න පුළුවන් නම් ඒක පින්නතුනි සැපතක් හැටියට බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙනවා. අතෘප්තිකර සීමාවක් නැති ආසාවන්ගෙන් පෙළෙන බලාපොරොත්තු වලින් පෙළෙන ඕනෑකම් වලින් පෙළෙන සමාජ ජීවත් වෙන අපට පින්නතුනි අසහනේ මිසක් සහනයක් සලසා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඕනෑකම ආසාව උනන්දුව ලෝභකම ඇති වෙන්න ඇති වෙන්න අසහනේ තමයි පින්නතුනි එතන ඇති වෙන්නේ අපේ බුදුහාමුදුරුව සඳහන් කරනවා ජීවත් වෙන හැම සත්වයකම සැප ලබන්න කැමති වෙනවා සැප ලබන්න කැමති වෙනවා නම් ඔහු සහනදායී තත්ත්වකින් ජීවත් වෙන්නට ඕනේ. සහනදායී තත්ත්වයෙන් ජීවත් වෙන්න නම් තමන් සතුටෙන් සතුටු වෙන ගුණය ඔහු පුරුදු පුහුණු කරන්නට ඕනේ. ලද දෙයින් සතුටු වෙනවා කියලත් අපට ඕක සඳහන් කරන්න පුළුවන්. ලැබිච්ච ප්‍රමාණයෙන් තියෙන ප්‍රමාණයෙන් සන්තෝෂයට පත් වෙන්න පුළුවන් නම් යමෙක් ඔහු තමා නියම සන්තෝෂය ලබන පුද්ගලයා පින්නතේ. එහෙම නැත්නම් ඔහුට සීමාවක් නැති බලාපොරොත්තු ආසා පිටිපස්සේ ඔහු ගමන් කරනවා. ඔහු දුකට වේදනාවට පසුතැවිල්ලට කලකිරීමට කොච්චරවත් පත් වෙනවා පින්නතුනි. එහා ගෙදර ජීවත් වෙන පිරිස දිහා බලලා ඒ පිරිස ජීවත් වෙන ආකාරයෙන් මමත් ජීවත් වෙන්න ඕනේ කියලා කල්පනා කරනවා නම් එහා ගෙදර තියෙන බඩු මුට්ටු වල වටිනාකම අනුව මමත් බඩු මුට්ටු රැස් කරගන්න ඕනේ කියලා කල්පනා කරනවා නම් ඊට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ඒවා ලබා ගන්න ඔහු මහන්සි වෙනවා. මං කොල්ල කන්න සිද්ධ වෙනවා. පොරමරකම් කරන්න සිද්ධ වෙනවා. පක්කඩිකම් කරන්න සිද්ධ වෙනවා. Taman තුල තියෙන මිනිස් ගුණධර්ම ඉවත දාන්න සිද්ධ වෙනවා. කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, දයාව, ඉවසීම, පරිත්‍යාගය වැනි ශ්‍රේෂ්ඨ මිනිස් ගුණධර්ම ඉවත දාලා තව තවත් Taman ළඟට යම් යම් දේ රැස් කරගෙන එයින් ලොකු සැනසීමක් ලබන්න ඔහු උත්සාහ කරනවා. නමුත් ඔහු එයින් ඇති වෙන්නේ එයින් ඔහුට ලැබෙන්නේ දුකක් වේදනාවක් මිසක් සැනසීමක් නෙමෙයි. අපේ බුදුහාමුදුරුව සඳහන් කරන්නේ තමාට යම්කිසි දෙයක් අයිති නම් තමාට යම්කිසි දෙයක් ලැබෙනවා නම් අන්නේ ලැබෙන දෙයින් තමන්ට අයිති දෙයින් සන්තෝෂය ඇති කරගන්න පුජ්‍යලයා පුරුදු පුහුණු විය යුතුයි. ඒක තමයි ඔහුට මෙලව සැනසීම පිණිස හේතු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, මේ පුජ්‍යලයා තුල හොඳ මිනිස් ගුණ ආරක්ෂා වීමට ඒක හේතුවක් වෙනවා. මිනිස් ගුණ එහෙම නැත්නම් සාර ධර්ම ඉවත දාන්නේ නැතුව පැත්තකට දාන්නේ නැතුව ඔහු බලාපොරොත්තු වෙන ප්‍රමාණයට වස්තුව ඉඩකඩම් මිල මුදල් ඕවා සපයා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා ලද දෙයින් තමා සතු දෙයින් සතුටු වීම සපතක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පින්නතුනි පුඤ්ඤං සුඛං ජීවිත සංකයම්හි ආයුෂ ගෙවිලා වයසටපත් වුණාට පස්සේ එහෙම නැත්නම් මරණාසන්න මොහොතේ මරණයට කිට්ටු වෙනකොට ඒ පුද්ගලයාට ඇති සපත මොකද්ද? ඒ පුද්ගලයාට ඇති එකම සපත නම් පින්නතුනේ Taman ජීවිතේ කරපු පින් පිළිබඳව, පුණ්‍ය කර්ම පිළිබඳව, දන් දීම්, සිල් රැකීම්, භාවනා කිරීම ආදී වශයෙන් කරපු ඒ පින්කම් සිහිපත් කර කර සිහිපත් කර කර හිතියොත් පමණයි ඔහුට සැනසීම ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකයි එකම සපත පින්නතුනි. Taman ජීවත් වෙන කාලේ ලාබාල අවස්ථාවේ තරුණ අවස්ථාවේ මැදි වයසේ Tamanගෙන් කෙරුණේ අකටයුතු කන්නම් පව් කන්නම් වැරදිනම් නොමනා දේවල් නම් සමාජයට අහිත කර දේවල් නම් Tamanට අහිත කර දේවල් නම් Tamanගේ ජීවිතයේ Tamanට කරදරයක් හැටියට නම් පවත්වාගෙන ගිහින් තියෙන්නේ තමන්ගේ ජීවිතයේ අනුන්ට කරදරයක් ඇති වෙන විදිහට නම් පවත්වාගෙන ගිහින් තියෙන්නේ. තමන්ගේ ජීවිතේට මෙලව යහපත පිණිස, පරලෝ යහපත පිණිස යම්කිසි වැඩක් කරගෙන නැත්නම්, තමන්ගේ ජීවිතයෙන් අනුන්ට ප්‍රයෝජනයක් වෙන විදිහට ගත කරලා නැත්නම් පින්නතුණි, අර මරණාසන්න අවස්ථාවේ වයසට ගියාට පස්සේ ජීවිත සංඛ්‍යාම්මේ ජීවිතයේ අවසාන මොහොතේදී ඔහුට ඇති වෙන්නේ දුකක් වේදනාවක්. අපේ බුදුහාමුදුරුව සඳහන් කරනවා පින් කරගත්තු මිනිසයාට අවසාන මොහොතේ ඇතිවෙන සැපය ඔහු කරපු පින්කම් පමණයි කියලා පින්නතුනි. එච්චරයි පින්නතුනි අපට උපකාර පිණිස හේතු වෙන්නේ. කොච්චර දරුමල්ලෝ හිටියත් කොච්චර ගේ දොර ඉඩකඩම් තිබුණත් මිල මුදල් වස්තුව තිබුණත් ලොකු තනතුරු තාන්නමාන අපි ලබාගෙන තිබුණත් ওই එකක්වත් අපට සැපයක් පිණිස සැනසීමක් පිණිස හේතු වෙන්නේ නැහැ ජීවිතයේ අවසාන වෙලාවේ. අපි කරපු පින්කම් පමණමයි අපට උපකාර පිණිස හේතු වෙන්නේ. අපි හොඳින් කල්පනාවට ගන්නට ඕනේ මේ සැප කියන දේවල් පිටිපස්සේ අපි දුවන සැප නොඑක ආකාරවලට තේරුම් කරන විග්‍රහ කරන අපි කල්පනාවට ගන්නට ඕනේ අපට සැප පිණිස හේතු වෙන්නේ මොන මොන දේවල් අපේ ජීවිතේ සිද්ධ කරගෙන තිබුණොත්ද කියන කාරණය අපිට හොඳට හිතා ගන්න ඕන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ජීවිතයේ අවසාන භාගයේ සැපයක් හැටියට ඇත්නම් යම්කිසි පුජ්‍යලයකට ඒ ඔහු කළ පින්කම් පමණයි කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං සියලුම දුක් නැති කිරීම එකම සැපත හැටියට අපේ බුදුහාමුදුරුව සඳහන් කරනවා. සියලුම දුක් නැති කිරීම සැපතක් හැටියටයි අපේ සැපත හැටියටයි අපේ බුදුහාමුදුරුව උගන්වලා තියෙන්නේ. ජාතිය, ජරාව, මරණය, වනි දුක් කියන්නේ දුක් ඇතිවීමට හේතු වෙන්නේ ඕවයි ඒ ජාති ජරා මරණ සියල්ලක්ම දුක් නැති කිරීම එකම සපත හැටියට අපේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා. එහෙමනම් ජාති ජරා ව්‍යාධි මරණ ඔය කියන දේවල් නැති කිරීමට අපි කළ යුත්තේ මොකක්ද පින්නතුනි? මේ ගත කරන කෙටි ජීවිත කාලය තුල ඒවට ඕන කරන කුසල් දහම් අපි රැස් කරගෙන තියෙන්න ඕනේ. ඔබ නැති කරන්න පුළුවන්කමක් නැහැ හදිසියෙ එකපාරට ඉක්මනින් අපි බලාපොරොත්තු වෙන පිළිවෙලට ඒක ටිකෙන් ටික ජීවිතේට පුරුදු පුහුණු කරගෙන ජීවිතේට පුරුදු පුහුණු කරලා අබ්බැහි කරගෙන ඒ ජීවිතේ අබ්බැහි ජීවිතේ අබ්බැහිය තුලින් අර පුරුදු කරගත්තු ಗುಣධර්ම තුලින් තමයි අපි තුල තියෙන සසර ඉපදීම නැති කිරීමට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් සියලුම කෙලෙස් නැති කිරීමට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔය මේ මුල් ගාථාවෙන් කියවෙන සැප කටයුතු සැප ලැබීමට හේතු වන කරුණු හතරයි පින්නතුනි මා ඔය කෙටියෙන් සඳහන් කළේ. ඊළඟ කාරණය සුඛා මත්තේයතා ලෝකේ. එන්න මේක ටිකක් වැඩි වෙලාවක් අපි සාකච්ඡා කළ යුතු පැහැදිලි කළ යුතු කාරණයක් හැටියටයි මම කල්පනා කරන්නේ. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා මේ කරුණු දෙකම එකට අරගෙන අපි කතා කරන්න ඕනේ. මේ ලෝකේ මවට සලකනවා කියන එක සැප ලැබීමට හේතු වෙන කාරණයක්. මේ ලෝකේ පියාට සලකනවා කියන එක සැප ලැබීමට හේතු වෙන කාරණයක්. එහෙමනම් වෙන වචනකින් කියනවා නම් පින්නතුනි මව්පියන්ට උපස්ථාන කිරීම සැප ලැබීමට හේතු වෙන කාරණයක්. මහා බරපතල පින්කමක් මවට සලකනවා පියාට සලකනවා කියන එක මිනිස්යන් හැටියට බෞද්ධයන්ට පමණක් නෙවෙයි මව්පිය අඹදරු සම්බන්ධතාවය කියන එක දරුවන් මව්පියන් අතර කියන සම්බන්ධතාවය කියන එක ඒක බෞද්ධයන්ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. දරුවන් හැටියට ජීවත් වෙන හැම කෙනෙක්ම පින්නතුණි මව්පියන්ට බොහෝම හොඳට සලකන්න ඕන. මේ බණ කියන මමත් මේ බණහන ඔබ හැමදෙනාත් අපි දරුවෝ. එක්කෝ අපට දෙමව්පියෝ හිටියා නැත්තම් ඉන්නෝ. ඉන්න දෙමව්පියන්ද දරුවෝ හොඳට සලකන්න ඕන. උපස්ථාන කරන්න ඕන. ලෙඩට දුකට බලන්න ඕන. කණ්ඩ බොණ්ඩ දෙන්න ඕන. අඳින්න පළඳින්න දෙන්න ඕන. කල යුතු සෑම අප උපස්ථානයක්ම කරන්න ඕන. මිය පරලොව ගිය අය වෙනුවෙනුත් මව්පියන් උපස්ථානයක් හැටියට තමන්ගේ ආගමානුකූලව පින්පෙත් පින් සිද්ධ කරලා ඒ පින් අනුමෝදන් කරවන්න ඕන. ඒකත් මෞපිය උපස්ථානයක් වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම වැදගත් පින්කමක් හැටියට කළ යුතු දෙයක් හැටියට අපට උගන්වපු පාඩමක් තමයි මෞපියන්ට උපස්ථාන කිරීම සැලකීම. අද අපේ සමාජ බොහොම දෙනා මේ වගේ කාරණා ඒ තරම් සැලකිල්ලට ගන්නේ නැහැ. නොසලකා හරින සැලකිය යුතු නැති තරුණ හැටියට බොහෝ දෙනා සමාජේ කල්පනා කරන දේවල්. නමුත් ඊ타මත්ම වැදගත් පින්කම් අතරින් ශ්‍රේෂ්ඨම පින්කමක් හැටියට කළ යුතු පින්කමක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන්නේ මෞපිය උපස්ථානේ මෞපියන්ද සැලකීම. බුදුහාමුදුරුවෝ ඉගන්වුවා විතරක් නෙමේ පින්නතුනේ මෞපියන්ද හොඳට සැලකුවා. අපේ බුදුහාමුදුරන්ගේ මෞපියන්ද අඩුපාඩු තිබුණේ නැහැනේ කණ්ඩ බොණ්ඩ අඳින්න පළඳින්න. ඔය වගේ කිසි අඩුවක් තිබුණේ නැහැ. අඩුව තිබුණේ ලෞතුරා සම්පත් පමණයි. ඒ බුදුරජාණන් වහන්සේ ඒ ලෞතුරා සම්පත් ලබා දුන්නේ ඒ අය හොයාගෙන වැඩමෝලයි තැන්වලට. ඒ තැන්වලට වැඩමෝලා ඒ අය මුණ ගැහිලා ඒ අයට ලෞතුරා සම්පත් ලබා දුන්නා මව්පියන්ට සැලකීමක් හැටියට පින්නතුනේ. මව්පියන්ට උපස්ථාන කිරීමක් හැටියට. ඒ අපේ බුදුහාමුදුරුවෝ කළ පිළිවෙල. අපි හොඳට තේරුම් ගන්න ඕනේ සැප ඇතිවීමට මෙලව පරලොව දෙකේදීම දෙමව්පියන්ද සලකන්ඩ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම අනුව බුදුහාමුදුරු උගන්වන්නේ සැප ලැබීමේ එකම හේතුවක් වැදගත්ම උදාරම හේතුවක් තමයි මව්පියන්ද සලකනවා කියන එක. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. අපේ බුදුහාමුදුරුව සඳහන් කරනවා වින්නාහං භික්කවේනෝ න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච ඒකේන භික්කවේ අන්තේන මාතරං පරිහරෙය්‍ය ඒකේන අන්තේන පිතරං පරිහරෙය්‍ය වස්ස සතායුකෝ වස්ස සත ජීවි නත්වේව භික්කවේ මාතා පිතුන්නම් තතං වා හෝති පතිකතං වා මහ බරපතලයි හොඳට හිතා ගන්නට ඕන කල්පනා කරන්නට ඕන බුදුහාමුදුරුවෝ උගන්වනවා යම් කිසි පුතෙක් හරි දුවක් හරි තමන්ගේ මුළු ජීවිත කාලය තුලම ඒ පුතාගේ දුවගේ මුළු ජීවිත කාලය තුලම අම්මයි තාත්තයි දෙන්න දෙවුරේ තියාගෙන කර දෙකේ පුතාගේ දුවගේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ අවුරුදු 100 තුලම Tamange මේ මව එක උරේකත් පියා තව උරේකත් දෙවුරේ තියාගෙන අප උපස්ථාන කළත් ඒ කාලය තුල නාවන්නේ කියන්නේ කවන්නේ පොවන්නේ වැසිකිලි කෙසකිලි ඔය සියල්ලම තමන්ගේ දෙවුරේ දෙමව්පියෝ දෙන්න තියාගෙන ඒ අපෝපස්ථාන කළා. මව්පියන්ගේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ දරුවෙක්ට. මව්පියන්ට උපස්ථාන කරලා සීමාවක් ඇතිවීමක් ප්‍රමාණවත් වීමක් නැහැ කියන එකයි අපේ බුදුහාමුදුරුව අපට උගන්වලා තියෙන්නේ. එහෙමනම් පැහැදිලි නේද මව්පියන්ට උපස්ථාන කරන්න තව සමහර කෙනෙක් සූදානම් වුණෙත් නැහැ. තව කල්පනා කළෙත් නැහැ සමහර විට. ඇතැම් අය මව්පියන්ට සලකන්න උපස්ථාන කරන්නේ. ඇයි පින්වතුනි අපි මේ විදිහට මව්පියන් පිළිබඳව පිළිපදින්නේ? ඇයි බුදුහාමුදුරුව මේ තරම් උසස් විදිහට වර්ණනා කරන්නේ? පැවිද්දන් හැටියට ගිහියන්ගේ අගහිගකම් වත් බොහෝසත්කම් ඇතිකරන්න වික්තුන්ට අයිතියක් නැහැ. නමුත් ගිහියන් හැටියට ඉන්න අම්මයි තාත්තයි දෙන්න ආරක්ෂා කරගන්න, රැකගන්න, පෝෂණය කරන්න ඕනේ භික්ෂුන් වහන්සේ පින්ඩපාත කරලා දීලා හරි. ඒකයි බුදුහාමුදුරන්ගේ අදහස. ජීව හැටියට ඉන්න අම්මා තාත්තා දෙන්න. රැකගන්න පෝෂණය කරන්න ඕන පින්ඩපාත කරලා දීලා හරි. මව්පියන්ගේ අගේ ඇති වටිනාකම අපට උගන්වලා තියෙන පිළිවෙල. ඇයි අපි මේ යම්කිසි ශක්තියක් සමහර අපේ සමාජ ජීවත් වෙන දරුවෝ ඉන්නවා. මම දන්න අයමත් ඉන්නවා. අපේ තාත්තා අපේ අම්මා අපට කරලා දුන්නු දෙයක් නේ. ඒ නිසා මොනවද අපි අමුතුවෙන් සලකන්නේ? මේ සියල්ලම කරගෙන තියන්නේ අපි අපේ ශක්තිය අපේ දක්ෂකම අපේ බලපුලුවන්කාරකම අම්මා තාත්තා අපට කළ දෙයක් නැහැ. ওই විදිහට කල්පනා කරලා පින්නතුණි දෙමව්පියන් නොසලකා ආරණ දරුවෝ අපේ රටේ ඉන්නවා. නමුත් අපි අමතක කරනවා මට ඒ ශක්තියේ සියල්ලම කරගන්න පුළුවන් ශක්තිය ඇති වෙලා තියෙන්නේ ඇති උනේ අම්මයි තාත්තයි නිසා කියන එක අපි අමතක කරලා දාන. ඒ සියලුම ශක්තියන් මා තුල ගොඩ නැගුණේ අම්මා තමන්ගේ ලේ ටික කිරි බවට පත් කරලා මට පවාපු නිසා කියන කමත කරලා දානවා. තාත්තා අපි වෙනුවෙන් වෙච්ච මහන්සිය හෙලාපු ලේ කඳුළු දහඩිය කොච්චරද කියන එක අමතක කරලා දාලා අපි ක්‍රියා කතා කරනවා අපි ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒවා පින්නතුනි පිරිහීමට හේතු හැටියටයි බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. සැප නෙමෙයි යුවා. දෙමව්පිය දෙන්නට සලකනකොට ඒ සැලකීම නිසා දෙමව්පියන්ගේ හිත් සන්තෝෂ වෙනව විතරක් නෙමෙයි. ඒ අයගෙන් කෙනෙකුට හිතා ගන්න පුළුවන් ලාභ ලෝභ දෙමව්පියන්ගෙන් ලැබෙනවා නම් ඒවා ලැබෙනවා. නොසලකනවා නම් ඒවා අත්හැරෙනවානේ ලැබෙන්නේ නැහැනේ. ඒව නෙමෙයි පින්නොතුනේ ඊට වඩා වැදගත් දේ. අම්මා තාත්තා දෙන්නගෙන් ලැබෙන ආශිර්වාදය කියන එක. ඒක මහා පුදුම බලයක් පුදුම ශක්තියක් පින්නොතුනේ. පුදුම ශක්තියක්. ඒක හදවතෙන්ම කරන ආශිර්වාදයක්. වචන වලින් කටින් පිට කරන ශබ්දමාලාවක් නෙමෙයි. විමෝපියෝ කියන අය දරුවන් පිළිබඳව පිළිපදින්නේ. යම් කිසි කෙනෙක් ඇහුවොත් පින්නතුණි. අම්මා තාත්තලාගෙන් ඔබලට තියෙන ඔබට තියෙන ලොකු වස්තුව මොකද්ද කියලා කල්පනා කරලා උත්තර දෙන සෑම අම්මා තාත්තා කෙනෙක්ම කියනවා ඇත්තේ. අපට තියෙන ලොකුම වස්තුව තමයි අපේ දරුවෝ කියන එක. ඒකයි උත්තරේ. එහෙමනම් දරුවන්ට එකම වස්තුව වෙන්න ඕන පින්නොත්තුනි අම්මා තාත්තා වෙන්න. මේක අපි හොඳට මතක තියාගන්න ඕන වැදගත් කාරණයක්. අම්මා තාත්තා දෙන්න තමයි අපට තියෙන ලොකුම වස්තුව. අපේ මේ සම්මස් ලේ ඇටනහර මේ සියල්ලම රැකිලා පෝෂණය වෙලා ආරක්ෂා වෙලා තියෙන්නේ අම්මා තාත්තා දෙන්න නිසා කියන එක මොනම වෙලාවකවත් අමතක කරන්න එපා. ඔවුන්ට අපෝපස්ථාන කිරීම පමණක් නෙමෙයි පින්නතුනි. මේ පුංචි දරුවන්ට හිතෙන්න පුළුවන් අපි මොනවද අම්මා තාත්තට කරන කන්න බොන්න අඳින්න පළඳින්න දෙන්න පුළුවන්ද? ඔවා ලෙඩට දුකට බලන්න පුළුවන්ද? අපි පොඩි අය නේද? පුංචි අයටත් පුළුවන් දරුවෙනි ඒ උපස්ථානය කරන්න. අම්මට තාත්තට වද වේදනා හිතට ඇති නොවන විදිහට කලකිරීම පසුතැවිලි ඇති නොවන විදිහට ජීවත් වෙනවා නම් දරුවෝ ඒකත් මව්පිය උපස්ථානය. ඒකත් මව්පියන්ගේ සැලකීමක්. මව්පියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ওই ටිකයි. හොඳට හැදෙනවා වැඩෙනවා දකින්න. රටක සමාජයට ආගම දහමට යුතු අයිතුකම් පව්පින් ගුණ ධර්ම අවබෝධ කරගෙන ක්‍රියා කරනවා දකින්න දෙමව්පියෝ ඉතාමත්ම කැමති. හඬ බොන්න අදින්න පළඳින්න දරුවන්ගෙන් ලබා ගැනීම දෙමව්පියෝ බලාපොරොත්තු වෙන දේවල් නෙමේ. බලාපොරොත්තු වෙන දේ තමයි රටක සමාජයට ආගම දහමට ගුණවත්ව නැනවත්ව ප්‍රයෝජනවත්ව ජීවත් වෙන දරුවන් දකින්නයි දෙමව්පියෝ කැමති. ඒකට තමයි දෙමව්පියෝ සියලුම දහදුක් විඳවිඳ අපිව ඇතිදැඩි කරන්නේ පෝෂණය කරන්නේ. අපි ඔය දහදුක් විඳවිඳ ඇතිදැඩි කරපු පෝෂණය කරපු දෙමව්පියෝ දෙන්න ජීවිතයේ එකම පිහිට එකම වස්තුව හැටියට අපි කල්පනා කරන්න ඕන පින්නතුනි දරුවෝ. දෙමව්පියෝ කල්පනා කරනවා නම් අපේ වස්තුව දරුවෝ කියලා දරුවෝ කල්පනා කරන්න ඕන අපට ඇති එකම වස්තුව දෙමව්පියෝ දෙන්නයි කියලා. ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒක අමතක කරන්න හොඳ නැහැ. අද සමාජي තාම දුර්ලභ වෙලා තියෙනවා පින්නතුනි මේ වගේ ගුණාංග. මම කල්පනා කරන හැටියට මව්පියන් උපස්ථාන කරනවා නම් වයසට යන සලකනවා නම් ආදරය කරනවා නම් අන්න ඒ පුජ්‍යලයා තුල තමයි මිනිස් ගුණ ධර්ම කියනවා ආරක්ෂා වෙන්නේ. විතරේ ඉන්න අම්මා තාත්තා දෙන්නට සලකන්නේ නැති මිනිස්සයාගෙන් සමාජයට යහපතක් වෙයි කියලා අපි කොහොමද හිතන්නේ? අනිත් අයට සැනසීමක් ඇති කරයි කියලා අපි කොහොමද හිතන්නේ? වයසට යන අය ටිකක් සන්තෝෂ කරන එක අමාරු වෙන්න පුළුවන්. පුංචි අය සන්තෝෂ කරන්න අමාරු වෙනවා වගේ. එහෙම අමාරු වෙන්න අමාරු වෙන්න තමයි අපි තුල ඇති වෙන්නේ මිනිස් ගුණ පින්නතුන. කරුණාව කියන එක ඇති වෙනවා. දයාව, ඉවසීම, පරිත්‍යාගය. ඕවා නැත්තම් ඒවා කරන්න පුළුවන් කමක් නෑ. ඒවා තමයි ශ්‍රේෂ්ඨ මිනිස් ගුණ ධර්ම. ඒව ආරක්ෂා වෙනවා හොඳ මිනිස්සෙක් වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි මෙලොවදිත් ඒ මිනිස්සයා සැප ලබනවා. දෙමව්පියන්ගේ ආශිර්වාද ලැබෙනවා. දකින කියන අයගේ ආශිර්වාදේ ලැබෙනවා. දෙවියන්ගේ පවා ආරක්ෂාව සැලසෙනවා පින්නතුනි. සත්පුරුෂයන්ගේ ආශිර්වාදේ ලැබෙනවා. අම්මා තාත්තා දෙන්නට හොඳට සැලකනවා කියලා. ඒ නිසා අපේ බුදුහාමුදුරුව සඳහන් කරනවා සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා මෞපියෝ දෙන්නට සැලකෙන එක ලෝකේ සැපතක් හැටියට ඒ වගේම සුඛා සාමාන්‍යතා ලෝකේ පැවිද්දන් කෙරෙහි දක්වන සැලකිල්ල සැප ඇති කරනවා කියලා. මෙන්න මේකත් පින්නතුනි ඉතාම වැදගත් කාරණයක්. පැවිද්දන් කෙරෙහි සැප ඇති දක්වන සැලකිල්ල සැප ඇතිවීමට හේතුවක් වෙනවා. අනිත් කාරණයක් උකට ගත්තොත් අතෝ බ්‍රහ්මඤ්ඤතා සුඛා. පව් බහැර කලය ජන දක්වන සැලකිල්ල සැපේට හේතුවක් වෙනවා. එතකොට පව් බැහැර කළ බුදු පසේ බුදු මහරහත් කියන ඒ තුනුරුවන් ඒ ඒ සලකන එක පව් දුරු කළ මහ උත්තමයන්ට සලකන එක රහතුන්ට සලකන එක සපතක් ඒ වගේම සාමාන්‍යතා තමනුන්ට හැවිද්දන්ට සලකන එක සැප ඇතිවීමට හේතුවක් වෙනවා මේක බොහොම වැදගත් කාරණයක් ඉන්න කෙනෙක් මහණුන්ට සැලකීම පැවිද්දන්ට සැලකීම සැප ඇතිවීමට හේතු වෙන්නේ කොහොමද? බෞද්ධ වන අපේ ඔබෙත් මගෙත් එකම අරමුණ. ගිහි පැවිදි කාගෙත් එකම අරමුණ නිවන් දකින්න එක. නිවන් දකින්න නම් පින්නතුනේ සම්බුද්ධ ශාසනය තියෙන්න ඕන. සම්බුද්ධ ශාසනය තියෙන්නේ වික්ෂුන් වහන්සේ නිසා. වික්ෂුන් වහන්සේ නිසා තමයි ශාසනය කියන එක ආරක්ෂා වෙන්නේ පවතින්නේ. අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙලා දින කීපයකින්ම මාරයා ඇවිත් කතා කළානේ බුදුහාමුදුරන්ට දැන් ඇති උභහන්සේගේ ඕනකම අරමුණු උනේ බුදු වෙන එකයි දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි දැන් පිරිනිවන් පාන බුදුහාමුදුරුව සඳහන් කළේ මගේ ශ්‍රාවකයන් හොඳට බණ දහම් ඉගෙනගෙන මේ ශාසනයේ බොහෝ කාලයක් පවත්වාගෙන යාමට පුළුවන් ශක්තිය ඇති වෙනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා. එහෙමනම් ශාසනේ ආරක්ෂා කරන්නේ රැකෙන්නේ භික්ෂුන් වහන්සේ නිසා කියන බව ඊටාම පැහැදිලියි. ඒ විතරක් නෙමෙයි එක තැනකදී බුදුහාමුදුරුව සඳහන් කරනවා. පුජ්‍යලයකට නිවන් දැකීමට හේතු වෙන මෙලව නොපිරිහි ඉන්න ඕන කරන කාරණා ගැන සඳහන් කරනකොට සත්තුගරු ධම්මගරු සංඝේත තිබ්බගාරු කොහොමයි සඳහන් කරන්නේ බුදුහාමුදුරන්ව ගෞරව කරන්න ධර්මයට ගෞරව කරන්න ඕන සංඝයාට තියුණු ගෞරවයක් කරන්න ඕන දැඩි ගෞරවයක් කරන්න ඕන සංඝයාට දැඩි ගෞරවයක් දිනු ගෞරවයක් කරන්නට ඕන. මොකටද නොපිරිහි ඉඳ නිවන් දකින්නේ? ඒ බුදුහාමුදුරන්ගේ අදහස. ඒ මොකද පින්නතුනි බුදුහාමුදුරුවෝ අපි දැකලා නැහැනේ කවුරුවත් මේ බණ කියන මම දැකලත් නැහැ බුදුහාමුදුරුවෝ බණ අහන ඔබ දැකලත් නැහැ. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්මය අපි අහලා නැහැනේ. බුදුහාමුදුරුවෝ ළඟ වැඩ සිටියේ රහතන් වහන්සේලාත් අපි දැකලා නැහැ. බුදුහාමුදුරුවෝ දැකලා නැති බුදුහාමුදුරන්ගෙන් බණ අහලා නැති බුදුහාඳුරු ළඟ වැඩ සිටි රහතන් වහන්සේලා දැකලා නැති අපි තුනුරුවන් අතර අදාහගන්නේ විශ්වාස කරන්නේ කොහොමද දැනගන්නේ කොහොමද තුනුරුවන් දැන ගැනීමට ඇති එකම ජීවමාන සංකේතය තමයි පින්වතුනි භික්ෂුන් වහන්සේ කියන්නේ භික්ෂුන් වහන්සේ දිහා බලලා තමයි තුනුරුවන් දැන අඳින ගන්න අපට පුළුවන්කම ලැබෙන්නේ තුනුරුවන් ආරක්ෂා වෙන්නේ භික්ෂුන් වහන්සේ නිසා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා අපි වඳින්නේ ඒ නිසානේ ලෝකයාගේ පින් නැමැති දිජුවට වැපිරීමට ඇති එකම පින්කෙත බික්තුන් වහන්සේ. ඒ නිසා අපේ බුදුහාමුදුරුව සඳහන් කරනවා සපතක් මෙලව යහපත පිණිස පරලෝ යහපත පිණිස හේතු වෙනවා වික්ෂූන්ට සැලකීම ගෞරව දැක්වීම පස්ථාන කිරීම ආරක්ෂා කිරීම පෝෂණය කිරීම රැකබලා ගැනීම ඒක ශාසනය ආරක්ෂා කර ගැනීමක්, රැක බලා ගැනීමක්, පෝෂණය කිරීමක් හැටියටයි අපට සඳහන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සුඛං යාව ජරා සීලං පුංචි කාලේ ඉඳලා ළමා වයසේ ඉඳලා මහලු වීම දක්වාම සිල් ආරක්ෂා කරගන්නවා. සිල් කියන්නේ හොඳ හැදිච්ච ජීවිතයක් ගත කරනවා නම් පුජ්‍යලේ. තමන්ගේ හිත, තමන්ගේ වචන, තමන්ගේ ශාරීරික ක්‍රියා මේවා සංවර කරගෙන තැම්පත් කරගෙන සංසුන් කරගෙන ඒ ජීවිතේ ගොඩනගාගෙන යනවනම් අන්න ඒක පින්නොතුනි සැපත. අපි දන්නවා එක එක්කනාගේ සැපත් එක එක්කනා අලංකාර වීමට ජීවිත නොඑක් විදිය ඇඳුම් අඳිනවා නොඑක් විදිය පැළඳුම් පළඳිනවා. ඒ අඳින පැළඳුම් ඒ අඳින ඇඳුම් ඒ පුද්ගලයාගේ ජීවිතයේ එක එක අවස්ථාවලට පමණයි සීමා වෙන්නේ. ලදරු අවස්ථාවේදී අඳින ඇඳුම වැඩිහිටිපත් තත්ත්වයටපත් වුණාට සුදුසු නෑ. ලදරු අවස්ථාවේදී පළඳින ආභරණ වැඩිහිටි තරුණ අවස්ථාවටපත් වුණාම ගැලපෙන්නේ නැහැ. තරුණ අවස්ථාවේදී අඳින ඇඳුම තරුණ තරුණ අවස්ථාවේදී පළඳින පැළඳුම මේ ජීවිතය අලංකාර කරන්න අපි කරන දේවල්. මහලු අවස්ථාවේදී අඳින ඇඳුම මහලු අවස්ථාවේදී පළඳින පැළඳුම ඔය කියනවායි ජීවිතේ ඒ අවස්ථාවලට පමණයි ඔබින්නේ ගැලපෙන්නේ. ඒ අවස්ථාවල පමණයි ඒ ජීවිත අලංකාර කරන්නේ ලස්සන කරන්නේ. නමුත් පින්නතුනි පුංචි කාලේ ඉඳලා ලදරු කාලේ ඉඳලා පුරු පුරුදු කරගත්ත පුරුදු පුහුණු කරගත්ත ගුණ ධර්ම තියෙනවා නම් පින්කම් තියෙනවා නම් ඒක සිල් රැකීමෙන් හොඳ ජීවිත ගත කිරීමෙන් ඇති කරගන්න පුළුවන් ඒ ගුණ ධර්ම වලින් ඔහුගේ ජීවිතේ ඔහුට සැපයක් ඇති කරනවා හැමදාම ජීවිතය අලංකාර කරනවා සිල් වලින්, ගුණ වලින්. ගුණ පිරිහුණු ජීවිතේ, සිල් පිරිහුණු ජීවිතේ කොච්චර සතුටවත් ජීවිතයක් ගත කරනවා කියලා හිතියත් කොච්චර කෑවත් බීවත් ඇඳන් බලන්දත් වස්තුව රැස් කරගත්තත් ඉඩකඩම් මිල මුදල් රැස් කරගත්තත් පින්නතුණි ඒක සතුටවත් ජීවිතයක් කියලා අපේ බුදුහාමුදුරුවෝ උගන්වන්නේ නැහැ. ධර්මයේ උගන්වන්නේ නැහැ. ඒ ජීවිතයේ දුකෙන් පිරුණු ජීවිතයක් හැටියට සඳහන් වෙන්නේ. එනිසා සුඛං යාව ජරාසීලං පුංචි කාලේ ඉඳලා ජරාවට වයසටපත් වීම දක්වා සපවත් ජීවිතයක් ගත කරනවා නම් අන්නේ ජීවිතේ තමයි සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් ගුණවත් ජීවිතයක් ගත කරනවා නම් අන්න ඒක තමයි සපවත් ජීවිතයේ සුඛය කියලා හිතන් අපේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ. ඒ වගේම සුඛා සද්ධා පතිත්ථිතා තුනුරුවන් ගැන ඇතිවන ශ්‍රද්ධාව. ඒක සපතක්. ඒක ධනයක්. සද්ධා ධනං, සීල ධනං. ඌව ධන හැටියටයි බුදුහාමුදුරුව උගන්වලා තියෙන්නේ. තුනුරුවන් ගැන අචල ශ්‍රද්ධාව පින්නොතන. නොසෙල්ලෙන ශ්‍රද්ධාව, නොබිඳෙන, නොකඩෙන ශ්‍රද්ධාව. ඇති වෙනවා නම් තියෙනවා නම් යම්කිසි පුජ්‍යලයකට ඒක ඔහුගේ ජීවිතේට සපතක් හැටියටයි බුදුහාමුදුරුව සඳහන් කරන්නේ. තුනුරුවන් ගැන ශ්‍රද්ධාවන්ත පුජ්‍යලයා ශ්‍රද්ධාවත් ජීවිතයක් ගත කරන තුනුරුවන් පිළිබඳව භක්තිය ආදරය ගෞරවයේ සැලකිල්ල විශ්වාසයේ ඇදහිීම ඇතුව ජීවත් වෙනවනම් ඒ පුජ්‍යලයා මෙලවදි කරන වැඩ පින්නතුනි තමන්ගේ හිතවිලි බොහොම සාධාරණ සිතවිලි තමන් කරන වචන බොහොම සාධාරණ කතා තමන් කරන ක්‍රියා බොහොම සාධාරණ ක්‍රියා වෙනවා ඒ මොනවා නිසාද තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිසාමයි ඒ වැඩේ කෙරෙන්නේ ඒ නිසා ඒක සපතක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඒ වගේම සුඛෝ පඤ්ඤාය පටිලාභෝ නුවණ ලැබීම ඥානේ සපතක් හැටියට බුදුහාමුදුරුව සඳහන් කරන්නේ කුසල් සිත් අරමුණු කොට ඇතිවෙන ඒ නුවණ මාර්ගඵල සිත් වල යෙදෙන නුවණ මේවා ප්‍රඥාව හැටියට සඳහන් කරනවා මේ කියන ගුණාංගයන් සපතක් හැටියටයි අපේ බුදුහාමුදුරුව සඳහන් කරන්නේ පාපාණං අකරණං සුඛං පවුණු කිරීම සපතයි සපතක් හැටියට බුදුහාමුදුරුව උගන්වලා තියෙනවා. පව් නොකිරීම. සපතක්. පව් කිරීම දුකක්. එහෙමනම් තුන් දොරෙන්ම හිත කය වචනය කියන තුන් දොරෙන් අකුසල් දුරු කරලා කුසල් කරනවා නම් ඒක සපතක් හැටියට අපේ බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙනවා. මම හිතනවා මේ කාලය තුල මා උත්සාහ කරේ පැහැදිලි කරන්න ධම්මපදයේ නාග වර්ගයට අයත් මේ ගාථා තුනෙන් සැප කියන්නේ මොනවද කියන කාරණේ බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමට අනුව අද සමාජ ජීවත් වෙන අපි සැප නොඑක් ආකාරයෙන් හොයනවා සැප නොඑක් ආකාරයෙන් තෝරනවා නොඑක් ආකාරයෙන් සැප තෝර තෝර හොය හොය කටයුතු කරන අපට බුදුහාමුදුරුව උගන්වලා තියෙන පිළිවෙලේ හැටියට කොයි ආකාරයේද සැප කියන කාරණය මේ ગાත තුنين පැහැදිලි වෙලා තියෙනවා. නැවත මේ අයට සිහිපත් කරනවා නම් මේ මතක තියාගන්න හටයුතු පැමිණි කල යම් කිසි කෙනෙක් සහාය වෙනවා නම් යාළුවෝ ඒක සපතක්. ඒ වගේම Taman සතු දෙයින් යම් කිසි කෙනෙක් සතුට වෙනවා නම් ආයුෂ ගෙවිලා වයසටපත් වෙන වෙලාවේ කරපු පින්කම් පිළිබඳව සිහිපත් කරනවා නම් ඒ වගේම සියලු දුක් නැති කිරීමත් ඒ වගේම මවට පියාට ආදර ගෞරව සත්කාර සම්මාන සලකනවා නම් භික්ෂූන් මහණුන් කෙරෙහි ඒ වගේම රහතුන් කෙරෙහි ආදරේ ගෞරවයේ දක්වනවා නම් පුංචි කාලේ ඉඳලා වයසට දක්වා වයස දක්වා නාකි වෙන තුරුම තමන්ගේ ජීවිතයේ කුසල් දහම් රැස් කරගෙන තියෙනවා නම් තුනුරුවන් ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් ඒ වගේම නුවණ ලබා ගන්නවා නම් පවුන කරනවා නම් මෙන්න මේ කියන කාරණා තමයි සැපයට හේතු වෙන එකම කාරණා හැටියට අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. සැප කියලා කියන්නේ ඔන්න ඔය කියන කරුණු 12යි. එහෙම නැතුව අපි මේ බලාපොරොත්තු වෙන මේ වස්තුව එකතු පාදා කර ගැනීම, ධනෙ රැස් කර ගැනීම, කොයි කොයි ආකාරවලින් හෝ එකතු කරගන්නවා කියන එක සැප හැටියට අපි තේරුවත් ඒවා සැපක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එනිසා මම කල්පනා කරනවා මේ පින්නතුන් මගේ මේ පැයතරම් අනුශාසනාවට ඇහුම්කන් දුන්නා කියලා මෙමනම් ඒ අහපු දේවල් තමන්ගේ හිතට ගන්න හිතට අරගෙන තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ජීවිතයට සම්බන්ධ කරගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න එහෙම ක්‍රියාත්මක වෙන ජීවිතය තුලින් තමයි බණෙන් බලාපොරොත්තු වෙන බණ ඇහිමෙන් බලාපොරොත්තු වෙන ධර්ම දාණයෙන් බලාපොරොත්තු වෙන ශනසීම අපට ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ නිසා ධර්මපදයේ නාග වර්ගයට අයත් සැප ලැබීමේ හේතු සඳහන් කරපු මේ වෙලාවේ මම විශේෂයෙන්ම මතක් කළා දෙමව්පියන් පිළිබඳව දෙමව්පියන්ට සැලකීමේ ඇති වටිනාකම අගය බුදුහාමුදුරන්ගේ ජීවිතයෙන් ශ්‍රාවකයන් වහන්සේලාගේ ජීවිතයෙන් ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්මය යන ජීවිතයේ හැඩගහගත්ත අපේ පැරණි මුතුමිත්තන්ගේ ජීවිත තුලින් මා පැහැදිලි කරන්න තියදුනා එනිසා හොඳට තමන්ගේ ජීවිතවලට මේ කියාපු දේවල් සම්බන්ධ කරගෙන අඩුපාඩු දුරු කරගෙන ಗುಣධර්ම වැඩි කරගෙන මෙලව ජීවිත සාර්ථක කරගෙන පරලෝ ජීවිත සාර්ථක කරගෙන අපි බලාපොරොත්තු වෙන පරම සාන්තු අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට කවුරුත් කල්පනා කරන්නට ඕන ධර්ම ශ්‍රවණය කිරීමෙන් හැම දිනාටම අමා මහ නිවන් සම්පත්ම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා ධර්මානුශාසනාව පැවැත් වූ දේශිකානන් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවිනාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටක වාගීස්වරාචාර්ය, උපාධ්‍යාය, රාජකීය පඬිත දර්ශන විශාරද, අග්ගමහා සද්ධම ජෝතික දජ ආචාර්ය පූජ්‍යපාද වැලමිටියාවේ ශ්‍රී කුසල ධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඔබ ඒ සවන් දුන්නේ අපවත් වී වදාළ අග්ගමහා පඬිත ආචාර්ය වැල්මිටියාවේ කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේ විසින් 2003 මාර්තු මාසයේදී පවත්වන ලද ධර්මානුශාසනාවකටයි උන්වහන්සේට උපහාර පිණිස එම ධර්මානුශාසනාව ප්‍රචාරය කෙරෙන අපේ උන්වහන්සේට අමාමහා නිර්වාණ සුවය ප්‍රාර්ථනා කර සිටිමු යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ එම උතුම් ධර්ම දේශනා මාලාවේ පින්බර දායකත්වයේ සඳහා විමසන්න 0.112 69යි 71යි 40 දුරකථන අංකය ඔබ සැමට සිත්පතා දිනපතා උදෑසන 5ට ජාතික ගුවන් විදුලිය ඔස්සේ සිත නිවන බුදු බණ ඉස්සර ගෙදර ඉන්න කාලේ හාමුදුරුවමක් දැක්කහම මට පුදුම ආසයි මහාන වෙන්න. මං අපේ පියාට කියනවා මාව මහාන කරවන්න. ඉතින් මං ඔය මහාන කිරීම සුබ දවස් කියන එක බලලා අපේ පියාට කියනවා බෙන්න හොඳ දවසක් මාව මහාන කරන්න මට හරි ආසයි. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියකොට විද්‍යාලංකාර පරිවේනාධිපති කොළඹ හලාවත දිසාවේ ප්‍රධාන සංගනායක අග්ගමහා පඬිත ආචාර්ය අතිපූජනීය වැල්මිටියාවේ කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේ අපවත් වී වදාළසේක. උන්වහන්සේට අපි උතුම් නිර්වාණ සුවය ප්‍රාර්ථනා කර සිටිමු. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවය සමගයි මේ ආලියම ඔබ එකතුව සිටින්නේ 5යි විනාඩි 45යි ඔබ ශ්‍රවණය කළේ සසු නම්බර එකලු කළ විදුලි කර මිනි පහන අපවත් වී වදාළ අතිපූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම ස්වාමින්වයන් වහන්සේ පවත්වන්නට යෙදුණු ධර්මානුශාසනාවක් සිත නිවන බුදුබණ යටතේ යම් භික්ෂුවක් මුකෙන් සංයතද නුවණින් යෙදී කියන සුළුද සංසුන් නිවි සිට ඇත්තේද අර්ථයේද ධර්මයේද ප්‍රකාශ කෙරේද ඒ මහණහුගේ වචනය මధుර වේ යෝ මුඛං සංයතෝ භික්ඛු මන්තභානී අනුද්ධතෝ අත්තං ධම්මං ච දීපේති මధుරන්තස්ස භාසිතං සුදේශ සේවා ගෞරවනීය උපහාරය